ඉතින් මේ රට දැන් ලෝකෙ ඇවිල්ලා අපිට උදව් කරන ඉන්න වෙලාවේ ආධාර දෙන්න ඉනාව වෙලාවේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව එකට එකතු වෙන වෙලාවේ අපිට පිළිගැනීමක් තියෙන වෙලාවේ අපි මේවා තහවුරු කරලා ඒකෙන් වාසිය අරගෙන ඔබේ අනාගතය ස්ථිර කරනවාද නැත්තම් නිකන් ගහගන්න ගිහින් ඒ දේශපාලනට ගිහින් මේ ඔක්කොම නැති කර ගන්නවා. අන්න ඒකයි අගෝස්තු 10 වෙනිදා තියෙන තීරණය කියලා මම කියන්න කැමතියි. අන්න එහෙම විශාල දියුණුවක් ඇති කරන වැඩසටහනක් තියෙන්නේ. එහෙනම් ඒක කරන්න කරන්න උවමනයි තාවර ආණ්ඩුව. ගහගන්න ආණ්ඩුවට ඕක කරන්න බෑනේ.